යම්පි භික්ඛවේ භික්ඛු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා අයම්පි ධම්මෝ නාත කරනෝ දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්වන්නේ ප්‍රඥාව ගැන එතකොට මේ ප්‍රඥාව සතිය සමාධිය සද්ධාව මේ ආදී වශයෙන් අපි විවිධ මට්ටම් වලින් අපේ මේ හිත තුළ දියුණු කරගත යුතු ගුණධර්මයන් ගැන සාකච්ඡා කරනවා. ඇතම් වෙලාවට මේ ගුණධර්මයන් එකිනෙකට එකක් බොහොම සැබැඳිලා එක් වෙලා කටයුතු කරනවා. එතකොට හරි එක අතකින් හරි අමාරුයි මේක කොයිකද ශ්‍රද්ධාව. මේක කොහොමද ප්‍රඥාව. මේක කොහොමද සතිය කියලා මේ එක එක ගුණධර්මයක් සම්බන්ධයෙන් බොහොම නිවැරදි තක්සේරුවක් දෙන්න. බොහොම නිවැරදිව මෙන්න මේක සතියයි. මෙන්න මේක ප්‍රඥාවයි. කියලා වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නත් එකාතකින් මුල් කාලේදී අපහසුයි. සාමාන්‍යයෙන් අපි සතියෙන් පටන් ගත්ත මේ සතිපට්ඨාන මට්ටමින් පටන් ගත්ත මේ භාවනා ගමන ඒ මට්ටමේදී අපිට වැටහෙන්නේ සතිය පමණයි. අපි ඊයේත් සාකච්ඡා කළා සතියෙන් දොරටුපාලයක් වගේ අපිට පෙන්නලා දෙනවා. මෙන්න මේ මේවා හොඳ දේවල්. මෙන්න මේ මේවා නරක දේවල්. කියලා අන්න පෙන්නලා දෙනවා. දැන් ප්‍රඥාවේ කාර්යය මොකද්ද කියලා එතකොට කෙනෙකුට මේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද සතියෙන් පෙන්ලා දෙනවා නම් එතකොට ප්‍රඥාවට මොකද්ද කරන්න තියෙන්නේ? ඒ සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දීපු පිළිතුරක් අපිට හම්බ වෙනවා සුත්ත නිපාතයේ. ඒ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ එක්තරා අජිත මානවක කියන මානවකයෙකුට දේශනා කරනවා යානිසෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණං සෝතානං සංවරං භූමි පඤ්ඤායේතේ පිතියරේ දැන් මේ ලෝකේ තියෙන තාක් යම්කිසි සෙලෙස් යම්කිසි කෙලෙස් ප්‍රවාහයන් තියෙනවා නම් අන්න ඒ කෙලෙස් ප්‍රවාහයන්ගේ නිවාරණය ඒ කෙලෙස් ප්‍රවාහයන්ගෙන් අත මිදීම එහෙම නැත්නම් ඒ කෙලෙස් ප්‍රවාහයන් සංවර කර ගැනීම තමයි යන්න බුදුරජාන් වහන්සේ එතෙන්දී සතිය කියලා කියන්නේ එතකොට සතියෙන් කරන කාර්ය මේ කෙලෙස් ප්‍රවාහයන්ගෙන් හිත මුදවා ගැනීම. යානිසෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණං. මේ ලෝකේ තියෙන තාක් විවිධාකාර මේ කෙලෙස් ප්‍රවාහයන් සිතට පැන නගිනකොට ඒ කෙලෙසුන්ගෙන් හිත මුදවා ගැනීම සතියේ කෘත්‍යය. සෝතානං සංවරම් බ්‍රූමි. ඒ කියන්නේ ඒ කෙලෙස් ශ්‍රල පහරවල් වලින් එක්තරා අන්දමක මේ කෙලෙස් සර පහලවල් සංවර කර ගැනීම. යම් පමණකට හික්මවා ගැනීම. පඤ්ඤායේතේ පිතියරේ. අන්න ප්‍රඥාවේ කෘත්‍යය එතෙන්දී බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා. ප්‍රඥාවෙන් තමයි ඒ කෙලෙස් සැඩ පහරවල් සම්පූර්ණයෙන්ම වියලවා දාන්නේ. සම්පූර්ණයෙන්ම අතුගාලා දමන්නේ. සම්පූර්ණයෙන්ම පිස දාලා දමන්නේ. එතකොට සතියෙන් පෙන්නලා දෙනවා ප්‍රඥාවෙන් අන්න සම්පූර්ණව පිස දාලා දානවා. එතකොට මේක එකින් එකට බොහොම ගැළපීලා යා යුතු කාර්යයක්. මොකද සතියෙන් පෙන්නලා දෙනකොට ප්‍රඥාව ඉදිරිපත් උනේ නැත්තම් අපි නුවණින් දන්නේ නැත්තම් මෙන්න මේක කුසල්ය මෙන්න මේක අකුසල්ය මෙන්න මේක හිතේ වැඩි යුතු ධමක්ය මෙන්න මේක හැකි ඉක්මනින් අයින් කළ යුතු ධමක්ය කියලා අපි දන්නේ නැත්තම් දැනගත්තත් අපි ඒක කරන්න උනන්දු වෙන්නේ නැත්තම් එතකොට අර ප්‍රඥාවේ කාර්ය ඉෂ්ට වෙලා නැහැ හැබැයි සතියේ කාර්ය ඉෂ්ට වෙලා තියෙනවා ඒ නිසා මේ සතියේ කාර්යයත් ප්‍රඥාවේ කාර්යයත් බොහොම ගැළපිලා එකට බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්න ඕනේ අපේ මේ හිත දියුණු වෙන කටයුත්තේදී. හිත දියුණු කරන වඩා ගන්න කටයුත්තේදී. ඒ නිසාම මේ ප්‍රඥාව එකාතකින් බොහොම ප්‍රබල මට්ටමක සතියටත් එහා ගිය උත්කෘෂ්ඨ මට්ටමක පවතින අවශ්‍යයි ටිකින් ටික ටිකින් ටික අපේ මේ භවනාව වැඩෙනකොට. මොකද අවසාන වශයෙන් බුදුරජාන් වහන්සේ මේ ප්‍රඥාවෙන් තමයි සියලු කෙලෙස් නසාලන්නේ. මුලින් එක්තරා පමනක එක්තරා මට්ටමකට කෙලෙස් සංසිඳවීමක් පැත්තකට කර තැබීමක් කරනවා මේ ධම බඩා ගන්නකම්. හැබැයි මේ කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න නම් අන්න ප්‍රඥාවේ කෘත්‍යය අත්‍යවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාවට ප්‍රශංසා කරන ස්වરૂපයෙන් ඇතම් සූත්‍රයක දේශනා කරනවා මේ ලෝකේ ප්‍රභාවන් හතරක් තියෙනවා. දැන් සූර්ය ප්‍රභාව අපි දන්නවා මේ සූර්යා ලෝකය බොහොම ප්‍රභාවත්. මුළු ලෝකයම හාත්පස බබුලනවා. ඒ වගේම චන්ද්‍ර ප්‍රභාව තියෙනවා. ඒ කියන්නේ රාත්‍රී කාලයේදී පූර්ණ චන්ද්‍රයාගෙන් මේ රාත්‍රී අන්ධකාරය මැඩපවත්වලා බොහොම සෞම්‍ය ආලෝකයක් පතුරවනවා. එතකොට මේ චන්ද්‍ර ප්‍රභාව ගැනත් අපි දන්නවා. ඒ වගේම අග්ගි ප්‍රභාව. ඒ කියන්නේ මේ ලොකු ගිනි ගොඩකින් හාත්පස ආලෝකවත් වෙනවා. මහා විශාල ගින්නක් නම් ඒ ගින්නෙන් මුළු හාත්පස ප්‍රභාවත් වෙනවා. ඒ වගේමයි මේ ප්‍රභාවන් අතරට බුදුරජාන් වහන්සේ සතර වෙනුව එකතු කරනවා ප්‍රඥා ප්‍රභාව. මේ ප්‍රඥා ප්‍රභාවෙන් පින්වත්නි එතකොට මේ සාමාන්‍ය මේ ලෝකය ආලෝකවත් වීමක්වත් ලෝකේ තියෙන මේ සාමාන්‍ය අන්ධකාරය දුරු කිරීමක්වත් නෙමෙයි සිද්ධ වෙන්නේ. ප්‍රඥාවෙන් කරන්නේ අපේ මේ සිත් සතන් තුළ තියෙන සංසාරේ පුරා පැතිරිච්ච කල්ප ගණන් පුරා පැතිරිච්ච මේ අවිද්‍යා අන්ධකාරය දුරු කිරීම තමයි ප්‍රඥාවෙන් කරන්නේ. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ සූර්ය ප්‍රභාව, චන්ද්‍ර ප්‍රභාව, අග්නි ප්‍රභාව කියන මේ ප්‍රභාව ඊළඟට ප්‍රඥා ප්‍රභාව කියන මේ ප්‍රභාවයන් ආලෝකයන් අතරින් ශ්‍රේෂ්ඨතම වෙන්නේ උත්තරීතරම වෙන්නේ ප්‍රඥා ප්‍රභාව කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒතදග්ගම් භික්කවේ ඉමාසං චතස්සන්නං පබහානං යදිදං පඤ්ඤා පබහා. මේ විදිහට බුද්ධ වචනේ සඳහන් වෙනවා. මේ සතරාකාර ප්‍රභාවන්ගෙන් මේ සතරාකාර ආලෝකයන්ගෙන් අන්න ප්‍රඥා ප්‍රභාවම ප්‍රඥා ආලෝකයම ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාන් වහන්සේ කියනවා. මොකද ප්‍රඥාවෙන් තමයි අපේ මේ කෙලෙස් කපා හරින්නේ. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නේ.